සම්බේ සංඛාරා දුක්ඛාති යථා පඤ්ඤාය පස්සති අත නිම්බින්දති දුක්ඛේ ඒස මංගෝ විසුද්ධියා සම්බේ ධම්මා අනත් තාති යධා පඤ්ඤාය පස්සති අත නිම්බින්දති දුක්ඛී ඊස මග්ගු විසුද්ධියාති සද්ධාවන්ත කාරුණික පින්නතුනේ මාත්‍රිකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයම සඳහන් වන උතුම් දේශනාවක් තමයි මාත්‍රිකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ. අපි හැම කෙනෙක්ම තේරුම් ගන්නට ඕන වටිනාම දේ තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය සම්මා සම්බුද්ධ ශාසනයකින් පමණමයි ලැබෙන්නේ. වෙන මොනම අවස්ථාවකවත් අබුද්ධෝපාද කාලයක මේ ත්‍රිලක්ෂණය පිළිබඳව අපට අහන්නවත් ලැබෙන්නේ නැහැ. දැන් අබුද්ධෝපාද කාලවල සමත භාවනාව දියුණු කරලා බ්‍රහ්ම ලෝකයට යන මහා බ්‍රහ්මයෝ ඉන්නවා. හැබැයි ඒ අයට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිලක්ෂණය තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. මේ තිලක්ෂණය තෝරලා දෙන්න ලෝකයට පහදලා දෙන්න පුළුවන් එකම ශාස්ත්‍රඥ වහන්සේ තමයි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙමනම් එවන් බුද්ධෝත්පාද කාලයක ත්‍රිලක්ෂණය ගැන කතා කරන්න ඒ වගේම දේශනා කරන්න මේ පින්නතුල්ලාට ශ්‍රවණය කරන්න ලැබීම පුංචි වාසනාවක් නෙවෙයි. ඊටාම වටිනා වාසනාවක්. එහෙමනම් මේ ත්‍රිලක්ෂණය පිළිබඳව අද මේ දේශනාව තුළින් කරුණු කීපයක් පැහැදිලි කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. පින්නතුනි පළවෙනි ලක්ෂණය තමයි අනිත්‍ය සංඥාව අනිත්‍ය ලක්ෂණය. අනිත්‍යයි කියලා කියන්නේ නිට්ටය නෑ කියන එක නේද? නිට්ටය නෑ. ඉතින් එහෙමනම් මේ නිට්ටය නෑ කියලා කියන්නේ මොනවද? සබ්බේ සංඛාරා. සියලුම සංස්කාර සංස්කාර කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච දේවල්. මේ සංකතේක ලක්ෂණ පින්නතුල දන්නවනේ උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතත්ත අන්නතස්සම් පඤ්ඤායති හට ගැනීමක් වෙනවා වෙනසීමක් වෙනවා පවතින කාලය තුළ වෙනස් වීම පැවතීමක් වෙනවා මෙන්න මේක තමයි සංකතේක ස්වභාවය එහෙනම් මේ ලෝකයේ තියෙන සියලුම සංකාර, සබ්බේ සංකාර කියලා කිව්වහම මේ සංකාර පදේ හරීම සංකීර්ණයි. ඉතින් අපි දැන් අපිට ගන්න පුළුවන් අවිඥානික සංස්කාර, සවිඥානික සංස්කාර, පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනේජාභි සංකාර, කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර මේ විදිහට මේ සංකාර පදය මේ විදිහට විවිධාකාර විදිහට ගන්නට පුළුවන්. ඉතින් අපි මේ වෙලාවේ හැටියට පින්නතුනේ මේ ශබ්ද සංඛාර කියලා කිව්වොත් මේ පංචස්කන්ධ ලෝකය ගත්තාම ප්‍රමාණවත්. පංචස්කන්ධ ලෝකය අනිත්‍ය සංඥාවෙන් දකින්න පුළුවන් නම් ඒක මුළු ලෝකයේම දැක්කා වගේ තමයි. එහෙමනම් අපි නැවත නැවතත් සිහියට නගා ගන්නට ඕන මේ අනිත්‍ය ලක්ෂණය කෙනෙකුට දකින්න එක මේවා පිළිබඳව ශ්‍රවණය කරන එක ටිකක් අපහසු දෙයක් වෙන්න පුළුවන්. මොකද කවුරුත් කැමති නෑ යමක තියෙන යථා ස්වභාවය දකින්න. සාමාන්‍යයෙන් පුතග්ජනයන්ගේ ස්වභාවය තමයි ඒ නිවැරදි ආකාරයෙන්ම දකින්න කැමති නැහැ. ඒ කියන්නේ දැන් අනිත්‍ය දේ අපි කැමති කොහොමද දකින්න? නිත්‍ය හැටියට. දුක්ඛ දේ අපි දකින්න කැමති කොහොමද? සැප හැටියට. අසුභ දේ අපි දකින්න කැමති සුභ හැටියට. අනාත්ම දේ අපි දකින්න කැමති ආත්ම හැටියට. මෙන්න මේවාට කියනවා පින්නතුනේ සංඥා විපල්ලාසය කියලා. වැරදි විදිහටම තමයි දැනගන්න කැමති. ඒ කියන්නේ නිත්‍ය හැටියට, සුඛ හැටියට, සුභ හැටියට, ආත්ම හැටියට පුතග්ජනයා දකින්න හරි කැමති. ඒ නිසා මේ ඇත්ත ඇත්තටින් කියනකොට බොහෝ දෙනෙකුට මේ දේශනා සමහර වෙලාවට හැබැයි බොහෝ දෙනෙක් අද මේ ධර්මය තුල ඉන්න නිසා සමහරුණන් හරීම කැමති මේ අනිත්‍ය සංඥාව පිළිබඳව ශ්‍රවණය කරන්නේ. නමුත් සමහර අය ඒකට එච්චර කැමති නැහැ. ඔළුවට යන්නේ නැහැ. නමුත් පින්නතුනි මේ යථාර්ථය අපි ඒකාන්තයෙන් තේරුම් ගන්නට ඕන. දැන් බලන්න අපි වැඩි දේවල් වලට යන්නේ නැතුව අපි ගත්තොත් දැන් අතීත අපේ මේ ජීවිතවලත් අපිටත් යම් යම් අතීතයන් තියෙනවනේ. දැන් බලන්න අපේ මුතුන් මිත්තෝ ඒ ආධිකල්පික මිනිසු දක්වාම ගියොත් ඒ සියලු දෙනාම අනිත්‍ය වෙලා තියෙනවා. ඊළඟට බලන්න අපි සමගම ජීවත් වෙච්ච ත්‍රිසංගත සතුන් තමා අනිත්‍ය වෙලා ගිහිල්ලා තියෙනවා. මම මේ කියන්නේ සවිඥානික පැත්ත. එතකොට දැන් මේ යථාර්ථය අපි ඇත්තටම දකින්න ඕන. ඉතින් මේ ජීවිතය අපි කොටස් වශයෙන් බෙද බෙදා හරි මේ අනිත්‍ය සංඥාව දකින්න පුරුදු වෙන්න ඕන. අපි මේ ජීවිතය ලදරු කාලය, තරුණ කාලය, මහලු කාලය වශයෙන්ම කොන කොටස් තුනකට ඉස්සෙල්ලම් බෙදන්න පුළුවන්. දැන් බලන්න පින්නතුනි ලදරු කාලයේ තිබිච්ච මේ සංස්කාර තරුණ කාලයේ වෙනකොට තියනවාද? නෑ ඒවා ඇති වෙලා නැති වෙලා ගිහිල්ලායි අනිත් වෙලා. තරුණ කාලයේ තිබෙන තියෙන සංස්කාර වය වෘද්ධ වෙනකොට තියනවාද? අර තිබිච්ච ජවය, පෙනුම සහ මුලින්ම වෙනස් වෙලා ඒ සංස්කාර අනිත් වෙලා. ඊළඟට අපි තව ටිකක් ඉස්සරහට ගියොත් මේක අපිට දශක වලට බෙදලා බලන්න පුළුවන්. මණ්ඩ දශකය, ක්‍රීඩා දශකය, වර්ණ දශකය, බල දශකය, ප්‍රඥා දශකය, ප්‍රවංක දශකය, පම්බාර දශකය, හායන දශකේ, මෝමෝ දශකේ කියලා දශක 10ක් තියෙනවනේ. දැන් බලන්න මන්ද දශකේ අවුරුදු 10 දක්වා කාලය. ඉපදිච්ච දවසේ ඉඳලා තින් අවුරුදු 10 දක්වා එන කාලය බලන්න පුංචි කරලයකින් ආරම්භ වෙලා ඉතින් අන්තිමට පින්නතුනේ ඇඳේ වැතිරිලා ඉඳලා පුංචි දරුවෙක් හැටියට ක්‍රමානුකූලව ධන ගාගෙන ගිහිල්ලා අන්තිමට නැගිටලා ඊළඟට උන අවුරුදු 10 දක්වා එන කාලය. ඉතින් බලන්න අර ඉපදිච්ච දවසේ තිබිච්ච සංස්කාර නෙවෙයිනේ අවුරුදු 10 වෙනකොට නේද? ඒවා ඉවරයි. ඒවා අනිත්‍ය වෙලා ගියා. ඊළඟට 10 ඉඳලා 20 දක්වා ක්‍රීඩා දශකය. අර මන්ද දශකයේදී තිබිච්ච කිසිම සංස්කාරයක් නැහැ. ඒවා අනිත්‍ය වෙලා ගියා. ඊළඟට උණු ක්‍රීඩා පිළිබඳව පුළුල් අදහස් ඇති වෙන කාලේ ඒකත් ගෙවිලා යනවා. අනිත් වෙලා යනවා. දැන් බලන්න ළමා කාලේ ආය එනවා නම් කියලා බොහෝ දෙනා කියන්නේ එනවාද? එන්නේ නැහැ. ඒක අනිත්‍යයි. ඊළඟට වර්ණ දශකය ශරීරය ලස්සන කරගන්න උනන්දු වෙන කාලේ ඒකත් දන්නේම නැතුව කෙවිලා යනවා. ඔන්න ඊළඟට බල දශකයේ ශරීර ශක්තිය තියෙන කාලේ ඊළඟට ප්‍රඥා දශකේ උපක්‍රමශීලීව කටයුතු කරන්න පුළුවන් කාලය. ඔබට මහ කාලයක් යන්නේ නැහැ නිකාම්ම ගෙවිලා යනවා පින්නතුනේ. ඊළඟට ප්‍රවංක දශකයේ ගන්නෙම නැහැ කොන්ද ක්‍රමානුකූලව නැමෙන්න ගන්නවා 60 දක්වා කාලය ප්‍රවංක ඊළඟට පම්බහර අර ප්‍රවංක දශකයෙන් පටන් ගත්ත නැමීම තවත් නැමෙන්න ගන්නවා ඔන්න හායන දශකයේ දැන් නම් හොඳට වැටහෙනවා ලෝකෙට ප්‍රකටයි. දැන් දත් වැටිලා, හැම රැලි වැටිලා, කොණ්ඩෙ සුදු වෙලා, කොණ්ඩෙ කොන්ද කුද වෙලා. Tamanටම තේරෙනවා දැන් නම් මට නොහැකි මම නාකී කියලා තේරෙනවා. බලන්න පුංචි කලලයකින් ආරම්භ වෙච්ච දෙයකට විච්ච විපරිණාමය. ඊළඟට පින්නතුනේ ඔන්න මෝමෝව දශකයේ දැන් සිහියක් නැහැ. අහන්නේ යමක් කියන්නේ වෙන දෙයක් ඒ විදිහට සිහි මුලාවෙන් ගත කරන කාලයක් එනවා. ඊළඟට සයන දශකයේ දරුවන්ගේ මුණුබුරන්ගේ කාගේ හරි පිහිටෙන් ගත කරන අන්තිම කාලය. එතකොට බලන්න දැන් මේක චිත්‍රයක් වගේ ගත්තාම පුංචි කලලයකින් පුංචි දරුවෙක්ගෙන් ආරම්භ වෙලා අන්තිමට පින්නතුනි මහා වැඩකට නැති මහල්ලෙක් බවට දිරත්ත දරකෝටුවක් බවට පත් වෙලා ගියා. දැන් බලන්න අපේ ජීවිත වුණත් අපි හොඳට නුවණින් යෝනිසෝ මානසිකාරයෙන් කල්පනා කළොත් මොනතරම් අනිත්‍ය ලක්ෂණයට මේක භාජනය වෙලා තියෙනවද? එහෙනම් මේක ඇත්ත ඇතිසැටියෙන් දැනීමක් මේ සංඥාව මේ අනිත්‍ය සංඥාව අපි নিরතුරුවම මෙනෙහි කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළේ එදා වේලාම බ්‍රහ්මණයට උන්වහන්සේ මේ කරන පින්කම් වල කුසලයන්ගේ ආනිසංස පැහැදිලි කරමින් උන්වහන්සේ වදාරනවා අබුද්ධෝ පාද කාලයේ මොනතරම් දන් දුන්නත් එක සෝහාන් පුද්ගලයෙකුට දෙන දාණය මහත්ඵලයි මහනිසංසයි සෝහාන් පුද්ගලයෝ 100කට දෙන දාණයට වඩා සකදාගාමි උත්තමයෙකුට දෙන දාණය මහත්ඵලයි මහනිසංසයි. සකදාගාමි ආර්යයන් වහන්සේලා සියක් නමකට දෙන දාණයට වඩා අනාගාමී උත්තමයන් වහන්සේ නමකට දෙන දාණය මහත්ඵලයි. අනාගාමී උත්තමයන් වහන්සේලා සියක් නමකට දෙන දාණයට වඩා රහතන් වහන්සේ නමකට දෙන දාණය මහත්ඵලයි. රහතන් වහන්සේලා සියක් නමකට දෙන දාණයට වඩා පසේ බුදුරජාණන් වහන්සේ නමකට දෙන දාණය මහත්ඵලයි. අපේ බුදුරජාණන් වහන්සේලා සියක් නමකට දෙන දාණයට වඩා ලෞතුරා බුදුරජාණන් වහන්සේට දෙන දාණය මහත්ඵලයි. බුදුරජාණන් වහන්සේලාට දෙන දාණයට වඩා මහා සංඝයා උදසා දානයක් දෙනවා නම් සාංගික දක්ෂිනාවක් කරනවා නම් ඒ මහත්ඵලයි. මහා සංඝයාට යමක් දෙනවට වඩා සංඝයා උදෙසා කුටිසේනාසනයක් පූජා කරනවා නම් මහත්ඵලයි. කුටිසේනාසනයක් පූජා කරනවට වඩා හදවතින් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ යාම මහත්ඵලයි. තෙරුවන් සරණ යාමටත් වඩා සිල් ආරක්ෂා කිරීම තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කිරීම මහත්ඵලයි. පන්සිල් ආරක්ෂා කරනවටත් වඩා එක මොහොතක් මෛත්‍රී සංඥාව මෛත්‍රී සිත පතුරවනවා නම් මහත්ඵලයි මෛත්‍රී සිත පතුරවනවටත් වඩා එක මොහොතක් අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනවා නම් මහත්ඵල මහානිසන්තවනම පින්කම කියලා බුදුරජාණන් වහන්සේ මතක් කළා. ඒ එහෙමනම් අපේ දෛනික ජීවිතයේදී අපි මේ මහත්ඵල මහාන් සන්තවන අග්‍රගණ්‍ය පින්කම සිද්ධ කරනවාද? නෑ. අපි මේ අග්‍රගණ්‍ය පින්කමට පින්නතුනේ හිත යොදනව අඩුයි. බොහෝ දෙනා නොඑක් නොඑක් පින්කම් හොය හොයා කරන්න කැමති. නමුත් උසස්ම පින්කම කරනව හරි අඩුයි. එහෙමනම් මේ අනිත්‍ය සංඥාව අපේ මේ බඹයක් පමණ පංචපාදානස්කන්ධය මුල් කරගෙනම කරන්න පුළුවන් නම් එක හරීම වටිනවා. ඒක තමයි ක්‍රමවේදය. ඊළඟට ඉතින් අපි ඊට කලින් අර සමිඥානක සංස්කාර ගැන හිතුවා වගේම අවිඥානික දේවලුත් ওই විදිහටම අනිත්‍ය වෙලා යනවා. දැන් බලන්න ගෙවල් දොරවල්. දැන් මේ කාලේ ගෙවල් හදනවා බොහෝ දෙනා. මීට කලින් පින්නතුනේ අවුරුදු 50කට 75කට කලින් හදපු ගෙවල් දැන් අභාවයට යනවා. ඉතින් මම මේ කියන්නේ පේන දේ. අනිත්‍ය වෙලා යන හැටි. පස්සේ අලුත් අලුත් වාහන පාරට එනවා. අනේ අර පරණ වාහන දැන් කෑලි හැලෙනවා. අනිත් වෙලා යනවා. ඒ වගේම බලන්න පින්නතුනේ හැමදේම අනිත් වෙලා යන බව අපට පේනවා. ජීවල් දරවල් යාන වාහන, ඇඳුම් පැළඳුම්, මිල මුදල් මොනවද අනිත්‍ය වෙන්නේ නැත්තේ? හැමදේම අනිත්‍ය වෙනවා. ගංගා ඇලදොල පවා නැති වෙලා යනවා. අර සත්ත්ව සූර්යයක් ගමන සූත්‍රයේ සඳහන් වන්නේ කවදා හරි දවසක මේ මහා මූදක් හිඳලා යනවා. මහා මෙරු පර්වතේ නැතිලා යනවා. මේ මහ පොළොවක් සුන්නත් දූර වෙලා යනවා. සත්ත්ව සූර්යයක් ගමන සූත්‍රයේ සඳහන් වෙනවානේ. එහෙනම් බලන්න මේ අවිඥානික සවිඥානික සියලු දේවල් සියලු සංස්කාර ඒකාන්තයෙන්ම අනිත්‍යයි. ඊළඟට දැන් අපි මේ පංචස්කන්ධය අරමුණු කරගෙන මේ අනිත්‍ය සංඥාව අපට දියුණු කරන්න පුළුවන්. එහෙමනම් මේ පංචස්කන්ධය කියලා කියන්නේ අපි කවුරුත් දන්නවා රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය. ඉතින් අද ධර්මයේ කතා කරන යුගයක්. ඒ නිසා පංච උපාදානස්කන්ධය වැඩි විස්තර කරන්න දෙයක් නැහැ හැමෝම දන්නවා. හැබැයි අපි මේ දේශනාව සම්පූර්ණ වෙන්නට නාමිකව මතක් කරොත් රූප කියලා කියන්නේ ඔව් සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයක්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ ස්වභාවයෙන්. තද ගතියෙන් නෙමෙයි තද ස්වභාවයෙන්. වැగిරෙන ස්වභාවයෙන්. ඒ වගේම උණුසුම් සීතල ස්වභාවයෙන් වායු ස්වභාවයෙන් හටගත්ත දෙයක්. ඉතින් මේක පින්නතුනි කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා කියන කමතුවෙන් කියන්න දෙයක් නැහැ. රූප කියන එකේ තේරුමම නැති වෙනසී යනවා කියන එක. රූපපතිටි රූපං. වහා කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දේ රූපය. මේ සමෝහයේ මේ රූපස්කන්ධය හැටියට අපි හඳුන්වනවා. එහෙනම් රූපය කියලා කියන්නේ දැන් පින්නතුල මෙහෙම හිතා ගන්න මේ පේන්න තියෙන මේ කරජ කය මේ රූපය. ඊළඟට වේදනාව කියලා කියන්නේ මොකක්ද? වේදේතිතිකෝ භික්කවේ තස්මා වේදනාති උච්චති. වේදනාව කියලා කියන්නේ කියන අපිට වේදනා ස්කන්ධය කියලා කියනවනේ. වේදනාව කියලා කියන්නේ එතකොට පින්නතුනි විඳිනවා විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියලා කියන්නේ. මොනවද අපි විඳින්නේ? සැප විඳිනවා, දුක් විඳිනවා, මධ්‍යස්ථ වේදනා විඳිනවා. මෙන්න මේ විඳීමට අපි කියනවා වේදනාව කියලා. එතකොට වේදනාව නිසා බලන්න අපි කොච්චර ඇලීම් ගැටීම් ඇති කර ගන්නවද? අපි කැමති දෙයක් ලැබෙනකොට ඇලෙනවා, අකමැති දෙයක් ලැබෙනකොට ගැටෙනවා. ඉතින් සැප වේදනාව වෙනකොට අපි ඇලෙනවා, දුක් වේදනාව වෙනකොට ගැටෙනවා. මධ්‍යස්ථ වේදනාවේදීත් අපි පින්නතුනේ අකුසල පැත්තටම ඇදිලා යනවා. ඉතින් එහෙමනම් මෙන්න මේ වේදනාව පිළිබඳව අපි තේරුම් ගන්නට ඕන. වේදනා ස්කන්ධය. මේවා අනිත්‍ය වෙන දේවල් කියන එක කාටත් පැහැදිලියි. දැන් බලන්න සැප වේදනාවක් ලැබෙනකොට ඒ වේදනාව ස්ථිරයි නම් ඒක හැමදාම තියෙන්න එපා ඒක හීනයක් වගේ නැති වෙලා යනවා. අනිත්‍යයි. දුක් වේදනාව උනත් බලන්න කොච්චර දුකක් වින්දත් ඒකත් නැති වෙලා යනවා. අනිත්‍යයි. මධ්‍යස්ථ වේදනාවත් එහෙමයි ඒ සියල්ලම අනිත්‍යයි. මේක කාටත් වින්නතුරු සක්සුදක් වගේ පැහැදිලියි. අපි මේක නිතර නිතර නිතර දකින්න නැති එකයි තියෙන ප්‍රශ්නය. මේ වගේ දේශනාවක් අහන වෙලාවට තේරෙනවා නේ මේ කිසි දෙයකින් ඇති වැඩක් නැහැ. අනිත්‍යයි කියලා දැනෙනවා. නමුත් මේ වෙලාවෙන් පින්නතුනේ අනිත්‍යත්වයට හැරෙනවා. ඒක තමයි පුහුදුන් හිතේ ස්වභාවය. ඒ නිසා තමයි අපි මේක නිතර නිතර නිතර නිතර පුරුදු කරන්න ඕන මේ අනිත්‍ය සංඥාව. ඊළඟට බලන්න දැන් මේ සංඥාව අපි මේ මම මගේ කියලා ග්‍රහණය කරගෙන ඉන්න මේ ශරීර කෝඩුව ගැනයි මේ කියන්නේ. සංඥාව කියලා කියන්නේ සංජානාතීතිකෝ භික්කවේ තස්මා සංඥාති උච්චති. සංඥාව කියලා කියන්නේ හඳුනා ගන්නවා කියන එක. මොනවද අපි හඳුනගන්නේ? ඇහෙන් රූප හඳුනා ගන්නවා. කනෙන් ශබ්ද හඳුනා ගන්නවා. නාසයෙන් ගඳ සුවඳ හඳුනා ගන්නවා. දිවෙන් රස හඳුනා ගන්නවා. කයෙන් පහත හඳුනා ගන්නවා, සිතින් අරමුණුත් හඳුනා ගන්නවා. ඉතින් තව නොයේක් දේවල් ඉතින් අපි හඳුනා ගන්නවා. මේක මායාවක් වගේ. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ හඳුනා ගැනීම කියලා කියන්නේ මායාවක් වගේ. එහෙනම් යථාර්ථය අපි තේරුම් ගන්න ඕන. මේක තමයි සංඥාස්කන්ධය කියලා කියන්නේ. සංස්කාර කියලා කියන්නේ සංකතං අபிසංකරොන්ති इति. අන්න අபிසංස්කරණය කරන සංස්කාර. ඒ කියන්නේ පින්නතුනේ ඔන්න රූපේ විසින් රූපේ හදලා දෙනවා වේදනාව වේදනාව හදලා දෙනවා ওই විදිහට මේ සංකාර සංකාර කියලා කියන්නේ මේ චේතනාව මුල් කරගෙන තියෙන මේ කරපු කියන කරන කියන දේවල් මේ චේතනා පහල කරගෙන නෙමෙයි හැමදේම සිද්ධ වෙන්නේ ඉතින් මෙන්න මේ කියන සංස්කාරත් ඒකාන්තයෙන්ම අනිත් වෙලා යනවා ඊළඟට විඥානේ විඥානාතීතිකෝ භික්ඛවේ තස්මා විඥානන්ති විච්ඡති විඥාණය කියලා කියන්නේ දැනගන්නවා කියන එකනේ ඇහෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඕවා දැනගැනීම තමයි විඥාණයෙන් කරන්නේ. ඉතින් විඥානයත් කොච්චර නැති වෙලා, ඇති වෙලා, නැති වෙලා යනවද? එහෙනම් ඒකත් අනිත්‍යයි. එහෙමනම් මෙන්න මේ පංචස්කන්ධය අනිත්‍ය ස්වභාවයෙන් අපි දකින්න ඕන. එහෙම දකිනකොට පින්නතුනි අපිට මේ කයෙහි ඇත්ත යථාර්ථය වැටහෙනවා. ඒක අපට ලොකු පිළිසරණක් මේ ධර්මයේ තුල ජීවත් වෙන කෙනෙකුට. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ අනිත්‍ය සංඥාව බහුල වශයෙන් පුරුදු කරනකොට උන්වහන්සේ උපමාමකින් වදාලා ඒ කාලේ ගොවියෝ ගත කාලේ වුණත් එහෙමයි කරත් තිරුතුවේ දැන් ඔන්න ගොවිතැන් කරනවා. නගුල ඒ හරකට සම්බන්ධ කරලා ගොවියා නගුල තද කරලා අල්ල ගන්නවා පොළවට. අර මඩ පොළවට. ඉතින් දැන් හරකා ඇවිද්දවනකොට හරකට යන්න සලස්සනකොට අර නගුල තද කරගෙන ඉන්නකොට පින්නතුනේ පොළවේ තියෙන අර වල් පැලෑටි වීගත් නොයේක් දේවල් මුලින්ම ගැලවිලා යනවා. ඒ වල් පැලෑටි සුණු විසුණු වෙලා යනවා. අන්න ඒ වගේ කියනවා මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනකොට පින්නතුනේ කෙලෙස් මුල් ගැලවිලා සුණු විසුණු වෙලා යනවා. ඉතින් බලන්න මේ අනිත්‍ය සංඥාව වැඩිමෙහි තියෙන ආනිසංස. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ අනිත්‍ය සංඥාව වඩනකොට කෙලෙස් ධර්මයන් පහක් එකම මොහොතේ ගැලවිලා යනවා. මොනවද මේ කෙලෙස් ධර්ම පහ? කාම රාගයෙන් තියෙනවා. අනිත්‍ය සංඥාව බහුල වශයෙන් පුරුදු කරනකොට රාග ගින්න රාගේ නැති වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි රූප රාගයක් නැති වෙලා යනවා. රූපාවචර භක්ම ලෝක වලට යන්නේ ඒ තියෙන කැමැත්ත පවයි ඇති දෙයක් නැහැ කියන එක තේරුණ ගන්නවා. මොකද අනිත්‍ය සංඥාව හොඳට වඩනකොට හැම දෙයකම ඇත්ත තේරෙනවා. ඊළඟට භව රාගය කියන අරූපාවචර බඹතලවල වුණත් ඒ තියෙන කැමැත්ත නැති වෙලා යනවා. අස්මිමාන්නේ කඩන්න අමාරුයි මම කියන හැඟීම මේ පංචස්කන්ධයට වැරදි වැටහීමක් ඇති කරගෙන ඉන්නේ සංඥාව නැති වෙලා යනවා. බලන්න කොච්චර වටිනවද? ඊළඟට පින්නතුනේ අපි හැමෝම බිමටම ඇදලා දානවා. පතුලටම ගෙනියන අවිද්‍යාවත් නැති කරලා දානවා. එතකොට බලන්න කෙලේශ ධර්ම පහක් අනිත්‍ය සංඥාව වඩනකොට නැති වෙලා යනවා. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් මෛත්‍රී වඩනකොට හොන දේශේ නැති වෙනවා කියලා අපි දන්නවා. රාගය නැති කරගන්න නම් අසුබේ වැඩුවොත් ඒ තුලින් රාගය අඩු කරගන්න පුළුවන් කියලා දන්නවා. එක භාවනාවකින් එක කෘත්‍යයයි බොහෝ සෙයින් කෙරෙන්නේ. නමුත් පින්නතුනේ අනිත්‍ය සංඥාව වැඩි වීම තුල මේ කෙලෙස් ධර්මයන් සියල්ලම වගේ ගැලවිලා යනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ හරියට මේ අනිත්‍ය සංඥාව කැණි මඩලක් වගේ. ද වහලයක කැණි මඩල ගැන පින්නතුල ගන්නවා. බිත්ති උඩ පරාල වැටිලා එක තැනකට උඩ පැත්තේ එකම තැන පරාල එක තැනක රැඳෙනවා. ඉතින් අපි කියනවා කැණි මඩල කියලා. එහෙමනම් ඒ කැණි මඩල තමයි වහලේ ප්‍රධාන තැන. අන්න ඒ වගේ තමයි පින්නතුනේ අනිත්‍ය සංඥාව අනිත්‍ය භාවනාව අනිත්‍ය කර්මස්ථානයේ කැණිමඩල වගේ ඒ තරම් වටිනා ප්‍රබල භාවනාවක් ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාारणව හරියට සක්විති රජුරු සක්විති රජුරු සියලුම රජවරුන්ට ප්‍රධානත්වයේ දරනවා ප්‍රාදේශීය රජවරු ප්‍රාන්ත රජවරු නොඑක් නොඑක් රජවරු සියලු දෙනා සක්විති රජුරවන්ට යටයි අන්න ඒ වගේ තමයි සියලුම කර්මස්ථාන අනිත්‍ය සංඥාවට යටයි. ඒ නිසා මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනවා කියන එක පුංචි දෙයක් නෙවෙයි. තව උපමා රාශියක් තියෙනවා. ඉතින් කාල වේලාව යන නිසා අපි ඒවා කියන්න යන්නේ නැහැ. නමුත් පින්නතුල හොඳට තේරුම් ගන්න මේ ඇත්ත ඇති සැටියෙන් දැකීම අනිත්‍ය දේවල් අනිත්‍ය හැටියටම දැකීම පුංචි දෙයක් නෙවෙයි. ඒ තුලින් සිද්ධ වෙන්නේ පින්නතුනි ඇලෙන්නේ නැතු යනවා ගැටෙන්නේ නැතු යනවා සසරින් එතර වීමට මාර්ගය පෑදෙනවා ඊළඟට දුක්ඛ ලක්ෂණය දුක කියලා කිව්වහම බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ලෝකේම පිහිටලා තියෙන දුකේ ඒ වගේම ප්‍රථම දේශනාවේදී පැහැදිලි වෙනවා සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛා බුදුන්වහන්සේ එතනදී දේශනා කරන්නේ මේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ ආදී වශයෙන් මේ සියල්ලම දුකයි. එහෙමනම් ඇයි පුහුදුන් සත්වයා මේ දුකේම එළඹිලා ඉන්නේ? මේ දුකටම ඇදිලා යන්නේ. පින්නතුනි මේක අවබෝධ කරගත්තේ නැති නිසා පුංචි ආස්වාදයක් මේකේ තියෙනවනේ. ආස්වාදයක් නැත්තේම නැහැ. ආස්වාදයක් නැත්තම් පුහුදුන් සත්වයා මේකට ඇදිලා යන්නේ නැහනේ. ආස්වාදයක් තියෙනවා කාමේ උනත් ආස්වාදයක් නැති නෑ තියෙනවා. පොඩි ආස්වාදයක් තියෙනවා. ආදීනෝ පැත්ත වැඩි. ඊළඟට රූපේ ගත්තත් එහෙමයි රූපේ පුංචි ආස්වාදයක් තියෙනවා ආදීනවේ අතිවිශාලයි. ඊළඟට ඔය විඳින විඳීම් පිළිබඳව වුණත් එහෙමයි සැප වේදනා ආදී ඔය විඳින විඳීම් වලත් ආස්වාදයක් තියෙනවා හැබැයි ආදීනවේ වැඩි. දැන් බලන්න කාමයේ උනත් පින්නතුන තියෙන ආස්වාදේ මොකද්ද? පුංචි දෙයක්නේ. මේ ඇහැට තමන් කැමති රූප ටික ලැබෙනවා නම් කනට තමන් කැමති ශබ්ද ඇහෙනවා නම් නාසයට තමන් කැමති සුවඳ ආග්‍රහණය කරන් ලැබෙනවා නම් දිවට කැමති රස ලැබෙනවා නම් කයට කැමති පහස ලැබෙනවා නම් ඕක තමයි ආස්වාදේ. ආදීනව පැත්ත ගත්තොත් ඔය සඳහා පින්නතුනේ කරන පරිශ්‍රමය පුංචි එකක්ද බලන්නකෝ උදේ ඉඳලා රෑ වෙනකන් අපි මේ දේට මොන තරම් දුකක් විඳිනවද? එහෙමනම් මේ දුක මේ දුක්ඛ ස්වභාවය අපි තේරුම් ගන්නට ඕන. කොටින්ම තථාගත ධර්මයේ සඳහන් වන්නේ යමක් අනිත්‍ය නම් ඒක ඒකාන්තයෙන්ම දුකයි. යමක් අනිත්‍ය නම් ඒක පින්නතුනි කවදාවත් සැපයක් බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් අපේ මේ පංච පාදානස්කන්ධය ගත්තත් ආයතන හය ගත්තත් සියල්ලම අනිත්‍යයිනේ. දැන් බලන්න. ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, සිත අනිත්‍යයි. මොකද මේවා නිට්ටයයි, අනිත්‍යයි. ඊළඟට අපිට හිතන්න පුළුවන් මේවට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු සියල්ලම අනිත්‍යයිනේ. මේවා එකට කරන විඥානහය, චක්කු විඥාන ආදී විඥානය අනිත්‍යයි. ඊළඟට පිළිතුර මේ හැම දෙයක්ම අනිත්‍යයි. එහෙනම් යමක් අනිත්‍ය නම් ඒක දුකයි සතයිද? ඒ කාන්තෙන් දුකයි. එහෙනම් මෙන්න මේ දුක්ඛ ස්වභාවය අපි අවබෝධ කරගන්න ඕන. තථාගතයන් වහන්සේ වදාළේ දුක නැති කරන්න නෙවෙයි. දුක අවබෝධ කරන්නයි තියෙන්නේ. එහෙනම් අපි මේ දුක්ඛ ස්වභාවය අවබෝධ කර ගැනීම වටිනවා. ඒ සඳහා අනිත්‍ය සංඥාවම තමයි ඉතින් අපි ප්‍රගුණ කරන්න ඕන. ඊළඟට පින්නතුනේ අනත්ත. මේ අනත් අනාත්ම ස්වභාවය. අපි මේ පිළිබඳව ටිකක් විශේෂයෙන් කතා කරන්නට ඕන. සාමාන්‍යයෙන් පින්නතුනේ අනාත්මය කියලා කියන්නේ වසඟේ පවත්වන්න බෑ කියන එකයි. දැන් බලන්න මේ අනිත්‍ය සංඥාව ගත්තාම අපිට දැන් මේ දේශනා අහලා අහලා අපට තේරෙන අනේ සියලු දේවල් අනිත්‍යයි කියන යම් කිසි වැටහීමක් තියෙනවා. දැන් මල ගෙදරකට ගියත් අපට ඒක දැනෙනවා. මල ගෙදරක ගියාම බැනරවල උනක් තියෙනවා අනිත්‍යාවත සංඛාරා කියලා. අනිත්‍යාවත සංඛාරා කියන ගාතාව නිතර නිතර අහන්න ලැබෙනවා. දැන් සමහර අයගේ පින්නතුනේ මොනවා හරි විපත්තියක් වුණාම අනේ අනිච්ඡං කියලා කියවෙන දේකුත් තියෙනවා. සමහරව අනිච්ඡං දුක්ඛං කියලා කියන අවස්ථාවක් තියෙනවා. දැන් බලන්න තමන් මොනවා හරි තේ එකක් බොනකොට හරි අපි හිතමු අතල ඉස්සලා එකපාරම කෝප්පේ වැටෙනවා. කෝප්පේ කුඩු වෙනවා. තේ ටිකක් නැමෙනවා කෝප්පෙත් කුඩු වෙනවා. එතකොට සමහර අය කියනවා ඉතින් අනේ අනිච්ඡං ඔහොම තමයි. අර බලන්න එහෙම දකින ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒ අය කවදාවත් හිතනවද මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා හිතනවද කොච්චර අනිත්‍ය සංඥාව ගැන අන්තමට මිමනුවක් පින්නතුනේ මම නෙවෙයි කියලා නම් කියන්නේ නැහැ මගේ නෙවෙයි කියලා කියන්නේ මගේ ආත්මය නෙවෙයි කියලා කියන්නේ නැහැ එහෙම පින්නතුන අහලා තියනවාද කෙනෙක් කියනවා ඔය අනේ අනිත්‍යං අනිත්‍යං දුක්ඛං කියන අය කවදාවත් කියන ගමේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි මොනවා අතහැරියත් මම අතහරිනවා කියන එක ලේසි නෑ. එහෙමනම් මේ අනාත්මය අපි තේරුම් ගන්න ඕන. එතකොට පින්නතුනේ දැන් මේ පංචපාදානස්කන්ධය ගත්තාම එහෙන් පිටින්ම අනාත්ම දේවල්. වශයෙන් පවත්තන්න බෑ. දැන් බලන්න අපි දැන් මේ ආයතන හයම මේකටත් යන්න එක හොඳයි. පිළි සඳහන් වන්නෙත් එහෙමයි. චක්කුන් අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්ධා අනත්තා ඒ විදිහට තමයි ධර්මයේ සඳහන් වන්නේ. ඒක චක්කුන් අනත්තා කියලා කොහොමද දැන් ඇහැ අනාත්මයි. ඇහැ ඇයි ඇහැ අනාත්ම වෙන්නේ? අනාත්ම වෙන්නේ පින්නතුනේ වසඟේ පවත්තන්න බෑ. මම කියලා මගේ කියලා මේක පවත්තන්න පුළුවන්ද? එහෙනම් මගේ ඇහැ නම් මට ඕන විදිහට තියෙන්න බෑ. තියනවාද? එහෙම තියෙන්නේ නැහැ. ඇහැ වයසට යනවා. 40 කැඳිරියටපත් වෙනවා කාට දාන්න වෙනවා මම මේ ඕලාරිකව කියන්නේ නැත්තම් ක්ෂණයක් පාසාම මේක අනිත්‍ය වෙලා යන දෙයක් අනාත්මයි මේක වසංගේ පවත්තන්න බෑ ඊළඟට පින්නතුනේ මේ ඇහැට ගෝචර වන රූප අපිට පුළුවන් ද අපට ඕන විදිහට පවත්තන්න බෑ ඒවා අනාත්මයි ආත්ම හැටියට ගත්තට ඒවා ඒකාන්තයෙන්ම අනාත්ම දේවල් එතකොට ওই ආයතන හයම ඒවට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු මේ සියල්ලම පින්නතුනේ අනාත්මයි. ඒ නිසා මේ අනාත්ම ලක්ෂණය අපි හොඳට තේරුම් ගන්න ඕන. තේරුම් ගන්න තරමට අපට මේ ධර්මයේ තුල ඉස්සරහට යන්න අවස්ථාව ලැබෙනවා. දැන් බලන්න අපි මේ අනාත්ම සංඥාව තේරුම් ගන්නට නම් අපි හිතන්නට ඕන දැන් රූපය පිළිබඳව අනේ මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් දේ තුල ස්ථීර වූ දෙයක් නැති බව අපි තේරුම් ගන්න ඕන. ඒක දන්නේ නැත්නම් මොකද වෙන්නේ? දන්නේ නැත්නම් අපි මම කියලා ඒක අල්ල ගන්නවා. අල්ලගන්නේ මොකද්ද අපි එතකොට? දැන් මෙතන දෙයක් නැහැනේ. සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක්. ඒක වෙන නැති නැති ඒ පැවතිලා නැති වෙලා යන දෙයක්. ඉතින් අපි මොකද්ද මෙතන අල්ලගන්නේ? අල්ලගන්නේ පින්නතුනේ ස්ථීර වූ හැඟීමක් අල්ලගන්න. හැඟීම කියන එක ස්ථිරයිද? නෑ අල්ල ගන්නකොට තින් හිතලා බලන්න ස්ථීර හැඟීමක් වශයෙන් අල්ල ගන්න හැඟීම කියන්නේ ස්ථීර එකක් නෙවෙයි. ස්ථීර නැති එකක් වෙනස් වෙන එකක්. ඉතින් එහෙමනම් මේ අනාත්ම සංඥාව අපි තේරුම් ගත්තේ නැත්නම් මේ අනාත්ම ලක්ෂණය අපි තේරුම් අරගෙන නැත්නම් මොකද වෙන්නේ? අපට ඉතුරු වෙන්නේ පින්නතුනේ දුක විතරයි. ඊළඟට අපිට ඉතුරු වෙන්නේ බය විතරයි. ඊළඟට ශෝකය, හැඬීම, වැළපීම, ඕවා නෙවෙයි ඉතුරු වෙන්නේ. ඕවා තමයි. මොකද අපි හිතන පතන විදිහට ඒවා තියෙන්නේ. ඒවා ඒකාන්තයෙන්ම අපට වශයෙන් පවත්න්න බෑ. දැන් මේ ශරීරයේ මෙහෙම තියේවා කියලා අපි හිතුවට තියෙන්නේ ශරීරයේ වෙනස් වෙනකොට ඔන්න මේක වසඟේ පවත්වන්න බැරි වෙනකොට මම මගේ කියලා මේ පුද්ගල සංඥාවෙන් අපි මේක ග්‍රහණය කරගෙන ඉන්නකොට මොකද වෙන්නේ? පින්නතුනේ අපිට තියෙන දුක ශෝකය, ਸੰతాපය ඕක තමයි ඉතුරු වෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළ මේ මම කියන හැඟීම ඇත්තටම ලෙඩක් හැටියට උන්වහන්සේ දේශනා කළා. මේක අසනීපයක්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දවසක් බිතුන් වහන්සේලාට මේ ත්‍රිලක්ෂණය පිළිබඳව ලක්ෂණ දේශනාවක් කරනවා. ඉතින් මේ බිතුන් වහන්සේලා බොහෝම හොඳට දැන් මේක තේරුම් ගන්න අවබෝධ කර ගන්නවා. මේ වෙලාවේ මාර්යා දැක්ක මේක. මාර්යා දැකලා හිතුවා අනේ මම මේ ගමන අඩාල කරන්න ඕන. මේ භික්ෂුන් වහන්සේලා මේ සසරින් එතර වෙන එක නවත්තන්න ඕන කියලා හිතලා මාර්යා මොකද කරේ? මාර්යා හොඳට මඩ ගාගෙන අඹුඩයක් ඇඳගෙන කිවිතක් කරගෙන හරක් බලන මිනිස්සෙක් වගේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී හිටියා. පෙනීඳ ලහන ශ්‍රමණය මේ පැත්තට හරක් ටිකක් එහෙම ගියේ නැද්ද? තථාගතයන් වහන්සේ දකිනවා මේ දූෂිත මායя කියනවා මාරය උඹේ හරක් ඔබ බලාගන්නේ. මෙතෙන් තාපු හරකෙක් නෑ. ඉතින් මාරයාට ලැජ්ජ හිතෙනවා. Taman හඳුනගත්තනේ. මාරයා කියනවා ශ්‍රමණය කොච්චර වුණත් ඔය ඇස අනිත්‍යයි කියලා කිව්වට ඔය ඇහැ මගේ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ හරියට හරි මේ ඇහැ උඹේ තමයි කිව්වා. එයා එතනින් නැවැත් වෙන එයා කියනවා කනක් මගේ නාසයක් මගේ දිවක් මගේ කයක් මගේ සිතක් මගේ කිව්වා බුදුරජාණන් වහන්සේ වදාළ හරියට හරි මේ ආයතන හයම ඔබේ තමයි ඊළඟට මේවාට ගෝචර වන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු ඒවත් එයාගේ කිව්වා බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ඔක්කොම එයාගේ තමයි ඒ වගේම යම් කිසි කෙනෙක් මේවා මම මගේ කියලා අල්ල ගන්නවා නම් ඒ හැම කෙනෙක්ම මගේ කිව්වා. ඊටෙමනම් බලන්න මේවා මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා කෙනෙක් හිතනවා නම් ඒ අය තමයි මායාගේ නිදහස් වෙච්ච අය. එහෙනම් අපි හැමෝම පින්නතුනි කාගේ අතවැසියෝද? මායාගේ අතවැසියෝ. එහෙනම් මෙන්න මේ යථාර්ථය අපි තේරුම් ගන්න ඕන. දැන් මේ අනිත්‍ය සංඥාව දිගින් දිගටම දිගින් දිගටම අපි ප්‍රගුණ කරන්න ඕන. හැබැයි පින්නතුනි මේක නිකාම්ම නිකන් අහසෙන් පහත් වුණා වගේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනවට වඩා මුලින් හොඳට සීලයක පිළිපදලා සමත භාවනාවක් තුළින් මේ ඕලාරිකව තියෙන මේ නීවරණ ධර්ම යටපත් කරලා ඊළඟට පින්නතුනේ අපි මේ අනිත්‍ය සංඥාව ඇතුළු මේ ත්‍රිලක්ෂණය මෙනෙහි කරනවා නම් පුරුදු කරනවා නම් මේ අනාත්ම සංඥාව භාවිත කරනවා නම් එයින් ලැබෙන ප්‍රතිඵල ක්‍රියානිම කරන්න බෑ අපි මුලින් පින්නතුලට කිව්වා මොනතරම් සමත භාවනාව වැඩුවත් අපිට නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. නිවන් දකින්න තේ කාන්තේම අපි විපස්සනා භාවනාව වඩන්න ඕන. ඉතින් කියන්නේ සමතේ අවශ්‍ය නැහැ කියන එක නෙවෙයි. හරියට උපමාවකින් කිව්වොත් දැන් ගොයන් කපන කෙනෙක් ගොයන් ගස් කීපයක් මිටික් වශයෙන් අල්ලගෙන දෑකැත්තෙන් කපනවා. එතකොට බලන්න අල්ලා ගැනීම හරියට සමතේ වගේ. කැපීම හරියට විපස්සනා වගේ. එහෙමනම් කපන්න තියෙන්නේම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය දැකලාමයි ඒ තුලින්ම තමයි මේ කෙලෙස් අයින් කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමනම් පින්වත් හැම කෙනෙක්ම මේ මහා ආනිසංස තියෙන මේ ත්‍රිලක්ෂණය ප්‍රගුණ කරන්ඩ මහන්සි ගන්නට ඕන. ඉතින් මේ ආයතන හය මුල් කරගෙන අපට පුළුවන් මේ ත්‍රිලක්ෂණ භාවනාව කරන්න. ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, සිත අනිත්‍යයි කියලා මේ ආධ්‍යාත්මික ආයතන හය පිළිබඳව ඇත්ත ඇතිසතියෙන් දකිනවා. කොහොඳට ප්‍රගුණ කරනවා. ඊළඟට පින්නතුන මේවාට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආරම්භන මේ බාහිර ආයතන සියල්ලම අනිත්‍යයි කියලා නිරන්තරයෙන් මෙනෙහි කරනවා. ඊළඟට මේ දෙන්නා එකතු කරගෙන චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන විඥාන හයත් අනිත්‍යයි. මේ තුන් දෙනාගේ එකතුව ස්පර්ශ හයත් අනිත්‍යයි. ඒ ස්පර්ශයන් නිසා ඇති වෙන වේදනා හය, ඇහැ නිසා ඇති වෙන වේදනාව, වේදනාව කියවහම සැප වේදනා, දුක් වේදනා, මධ්‍යස්ථ වේදනා. ඉතින් මේ වේදනා සියල්ලමත් අනිත්‍යයි. මේ වේදනා නිසා ඇති වෙන පින්නතුනි තණ්හා මේ සියල්ලමත් අනිත්‍යයි. මෙන්න මේ විදිහට අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්ට ලැබෙනවා නම් ඒකේ තියෙන වටිනාකම මෙපමණයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් පින්වත් හැම දිනාටම මේ දකින්න අමාරු ග්‍රහණය කරගන්න අමාරු අවබෝධ කරගන්න අමාරු මේ ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්නට යම් පමණකින් හරි මේ දේශනාවත් අත්ලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන කඹුරු පිටිය ගතාර රෝහණ නිවසේ පදිංචි රෝහණ කණ්ඩම්බි මහත්මයා උපුලිනී කණ්ඩම්බි මහත්මයා ඇතුළු ඒ කණ්ඩම්බි පවුලේ දූ දරුවන් ඇතුළු හැමදෙනා තමයි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වය බාර අරගෙන කටයුතු කරන්නේ. ඉතින් මේ හැම දිනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා ච බුම්මත්තා